ඉරියව් පැවැත්ම පිළිබඳව පැහැදිලි කරගැනීමේදී අපි කොහොමද යනකොට එනකොට මේ සිහි පැවැත්ම සිද්ධ කරන්නේ නැතිනම් ගච්ඡන්තෝවා ගච්ඡාමි සජානාති යනකොට යන බව පිළිබඳව සිහිය පවත්නවා. ඒ වගේම හිතෝවා හිතෝම් හිති සජානාති නිසින්නෝවා නිසින්නෝම් හිති සජානාති සයානෝවා සයානෝමිහිති පජානාති ආදී ලෙස ඉරියව් පැවැත්ම පිළිබඳව කොහොමද අපි මානසිකාරයේ පවත්වන්නේ කියන කරුණ පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරලා හඳුනා ගන්නට යෙදුණා. ඒත් ඒ ඉරියව් පැවැත්ම සතර ඉරියව්ව පිළිබඳවත් ඒ වගේම අපි සිදු කරනු ලබන ක්‍රියා අනුක්‍රියාවන් පිළිබඳවත් අපි නුවණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අපිට තවදුරටත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ භාවනාව පැහැදිලි කරලනවා සම්පජඤ්ඤ පබ්බේ විදිහට. සම්පජඤ්ඤය කියලා කියනකොට නුවණින් අපි පවත්වනු ලබන මානසිකාරයක් නැතිනම් නුවණින් අපි කරනු ලබන මෙනෙහි කිරීමක් තමයි සම්පජඤ්ඤයක් හැටියට අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට සම්පජඤ්ඤය පිළිබඳව තේරුම් ගන්නකොට අපිට හුරු දෙයම තමයි චතු සම්පජඤ්ඤය කියලා කියන එක. ඒ කියන්නේ සම්පජඤ්ඤයේ තිබෙන ආකාර හතරක් පිළිබඳව හඳුනා ගැනීම. එතකොට මේ සම්පජඤ්ඤේහි යෙදෙන මේ ආකාර හතර යෙදෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අර ඉරියව් පැවැත්ම පිළිබඳව සහ අනු පැවැත්මවල් පිළිබඳව නැතිනම් අපි එදිනෙදා කටයුතු කරන සෑම කටයුත්තකදීම මේ සම්පජාන කාරීව ඒ සිදු කිරීම අනුදැන වදාරනවා එහෙමත් නැතිනම් පනවා වදාරනවා. එතකොට මේක දේශනා කරන භාග්‍යතුන් වහන්සේ පුනික පරම්පික්කවේ බික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති සංඝාති පස්ස චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ සායිතේ කායිතේ සම්පජානකාරී හෝති මෙයාදී ලෙස අපි එදිනෙදා කරනු ලබන සෑම ක්‍රියාකාරකමකම ඒක කොහොමද නුවණින් දකින්න මේ දේ සිද්ධ කරන්නේ කියන කරුණ පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කරන්නට යෙදෙනවා. එතකොට මේ සම්පජානය පිළිබඳව නැතිනම් මෙතනදී අපි කොහොමද මේ සම්පජානකාරීව මේක සිදු කරනු ලබන්නේ? ඒ කියන්නේ නුවණ ඇතිව ඒ දේ අපි සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව වඩා අපිට ගැඹුරින් සාකච්ඡා කරන්නට විමසා බලන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ සම්පජානය පිළිබඳව විමසා බලනකොට අපිට හමු වෙනවා අපි අර මුලින් කතා කළා වගේම චතු සම්පජඤ්ඤයක් නැතිනම් සම්පජඤ්ඤය කොටස් හතරකින් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මොනවාද මේ සම්පජඤ්ඤය හඳුන්වනු ලබන කොටස් හතර? අපි යම් කිසි දෙයක් සිද්ධ කරනකොට අපි හිතමුකෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ කියලා ඉදිරියට යනකොට ආපස්සු පෙරලා එනකොට මේක අපි කියනවා අභික්ඛන්ත පටික්ඛන්ත කියලා. එතකොට ඉදිරි ඉදිරියට යනකොට ආපස් වෙනකොට සම්පජානකාරී හොති ඒක ප්‍රඥාවෙන් අවබෝධයෙන් නුවණින් මේ ඉරියව් පැවැත්ම සිද්ධ කරනවා. එතකොට කොහොමද අපි මේ ඉරියව් පැවැත්ම නුවණින් සිදු කරනු ලබන්නේ? සම්පජානකාරීව කොහොමද අපි මේ ඉරියව් පැවැත්ම සිදු කරනු ලබන්නේ? එතකොට අන්න ඒ ඉරියව් පැවැත්ම සිද්ධ කරනකොට අපිට හම්බෙනවා පළවෙනි ඉරියව් පැවැත්ම ඒ තමයි සාත්‍යක සම්පජඤ්ඤය. සාස්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ එහි අර්ථ අනර්ථ භාවය පිළිබඳව දන්නා කම. එහි අර්ථය කුමක්ද, එහි අනර්ථය කුමක්ද කියලා අපි දැනගන්න බව තමයි සාස්තක සම්පජඤ්ඤය කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට මේ සාස්තක සම්පජඤ්ඤය යම් තැනක තියෙනවා නම් එතකොට ඒකේ අර්ථ සහිත අනර්ථ සහිත භාවය පිළිබඳව ඒ පැවැත්ම සිදු කරන කෙනාට දැනගන්නට පුළුවන්කම තිබෙනවා. කියන්නේ ඔබ පවත්වන ඉරියව් පැවැත්ම තුළ ඔබ ඔබේ ක්‍රියාත්මක වීම තුළ එහි අර්ථ සහිත අනර්ථ සහිත භාවය පිළිබඳව උපපරීක්ෂාව ඇතිව ඒ දේ සිදු කිරීම තමයි මෙහි අර්ථයේ බවට පත් වෙන්නේ සාර්ථක භාවය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔබ යනකොට ඉදිරියට යනකොට මේ යෑම තුළ මේ ක්‍රියාව තුළ ඔබට අර්ථ සහිතද අනර්ථ සහිතද කියලා ප්‍රත්‍යවේක්ෂණයක් තියෙනවා නේද? ඒ කියන්නේ අර්ථ සහිතද අනර්ථ සහිතද කියලා කියන්නේ ඔය ඔබ ගමනක් යනකොට පිටත් වෙනකොට මේ යන ගමන ඔබට ගුණධර්මයන්ට හානියක් වෙන ගමනක්. අකුසල පාක්ෂික ධර්මයෝ බලවත් වෙන ගමනක්. කුසල පාක්ෂික ධර්ම උපදවන ගමනක්. එහෙම නැතිනම් ලෞකික අර්ථයක් හෝ තමන්ගේ ජීවිතේට ලෞකික අර්ථයක් හෝ සිදු කරනු ලබන්නත් ඒ කියන්නේ දැන් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් අපිට එදිනෙදා ජීවිතේ තියෙනවා දැන් ඔබ රැකියාවට පිටත් වෙනවා වෙන්න පුළුවන්. ඒකට ඒක ඔබට ජීවත් වීම සඳහා ඔබට අනුගමනය කරන්නට වෙන ජීවනෝපාය සඳහා ඔබ කරන දෙයක්. ඒක අත්‍යන්තයෙන් කළ යුතුයි. එතකොට ඒක ඒ ගමන අර්ථ සහිත වූවක්. ඒ කළ යුතු දෙයක්. එතකොට. එහෙම නැතිනම් ඔබ වන්දනා ගමනක් යන වන්දනා කරන්නට චෛත්‍ය බෝධි ආදී දේවල් දැකලා වන්දනාමාන කරගන්න. ඒකට ඒකේ අර්ථය පිළිබඳ උපපරීක්ෂා කිරීමේදී අර්ථයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඇතම් දේවල් තියෙනවා ඔබ කාලය නිදංගු කරමින් මේ නිස්කාරණයෙහි ප්‍රමාදී භාවයේ පිණිස කාලය වැය කරන දේවල්. ඒවා අනර්ථයේ පිණිස පවතින දේවල්. එතකොට මෙන්න මේ විදිහට අපේ ජීවිතයේ පැවැත්ම පිළිබඳව අර්ථ අනර්ථ පිළිබඳව උපපරීක්ෂා කිරීම තමයි මෙතනදී මේ සාර්ථක සම්පජඤ්ඤයයි කියලා හඳුන්වනු ලබන්නේ. ඒක අපේ ජීවිතය තුළ අපිට තියෙන්න ඕන ප්‍රධානම දෙයක් තමයි අර්ථ සහිත බව අනර්ථ සහිත බව පිළිබඳව හඳුනා ගන්නා බව අපි ඒ කරන කටයුත්තක් තුළදී අපි ක්‍රියාත්මක වෙනකොට අපි වචන කතා කරනකොට අපි නිහඬව ඉන්නකොට ගමනක් යනකොට අතපය දිගාරිනකොට එතකොට ඒ දෙයින් සිදුවන අර්ථය හෝ අනර්ථය පිළිබඳව හොඳ නුවණ පැවැත්වීම. එතකොට ඒ ඒ පුද්ගලයා සම්පජඤ්ඤයෙන් යුක්ත පුද්ගලයා යම් ක්‍රියාකාරකමක් කරනවා නම් ඒ කරනු ලබන සෑම ක්‍රියාකාරකමක් ඒ සිදු කරනු ලබන සෑම ක්‍රියාකාරකමක්ම අර්ථ සහිතව සිදු කරන දෙයක් බවට පත් වෙනවා. අර්ථ සහිතව අර්ථය දැනගෙන සිදු කරනු ලබන දෙයක් බවට පත් වෙනවා. ඒකට ඒක තමයි සාර්ථක සම්පජඤ්ඤයයි කියලා කියන්නේ. එතකොට මේ සාර්ථක සම්පජඤ්ඤය වගේම අපිට ඊළඟට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අර්ථ සහිත අනර්ථ සහිත බව පිළිබඳව තේරුම් ගන්නවා වගේම වැදගත් තමයි සප්පාය සම්පජඤ්ඤය කියලා කියන එක. ඒ කියන්නේ සප්පාය අසප්පාය භාවය පිළිබඳව අපි නුවණින් තේරුම් ගැනීම. ඒ කියන්නේ දැන් ඒක Tamanta සුදුසු ස්වභාවයෙන් යුක්ත දෙයක්ද නොසුදුසු ස්වභාවයෙන් යුක්ත දෙයක්ද කියන එක පිළිබඳව නුවණින් තේරුම් ගැනීම තමයි සප්පාය අසප්පාය පිළිබඳව තේරුම් ගැනීමයි කියලා කියන්නේ. එතකොට යම්කිසි ආකාරයකින් එක එක පුද්ගලයන්ට සප්පාය භූමි තියෙනවා. අසප්පාය භූමි තියෙනවා. භාවනාවේදී මේක විශේෂයෙන්ම මේ කියන කරුණු ඔබේ ජීවිතයට ඔබ අත්‍යන්තයෙන්ම එකතු කරගත යුතු, ඇතුළත් කරගත යුතු දේවල්. ඒ කියන්නේ දැන් භාවනාවක් කරනකොට භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි අර්ථ සහිත අනර්ථ සහිත භාවයේ පිළිබඳව බලනවා. එතකොට අපි අර්ථ සහිත බව මොනවද අනර්ථ සහිත බව මොනවද කියලා අපි බලන සීමාවන් තියෙනවා. ඒතර භික්ෂුන් වහන්සේ නමක් විදිහට අපි බලන්නේ අපේ භික්ෂුත්වයට ගැළපෙන අර්ථ සහිත අනර්ථ සහිත තැන්. එතකොට ගිහි ජීවිතයක් ගත කරන ඔබ බලන්න තෝනේ ඔබ ඉන්න භූමිකාවේ ඉඳලා. දැන් අපි පැවිද්දෙක් හැටියට අපි මේ භාවනාව කරනකොට අපි සංඝාටිපත්ත චීවර ධාරණය සම්පජානකාරී හොති කියලා කියනකොට ඔබ ඔබට අදාළ විදිහට ඔබ ඇඳුම් අඳිනකොට ඒ පිළිබඳව සම්පජානකාරී වෙනවනේ. අන්න ඒ වගේ ඔබ මේ භාවනා භූමිකාව කතා කරනකොට ඔබ ඇතුළත් කරගන්නට ඕන දේ තමයි ඔබේ භූමිකාවට අදාළ දේවල්. ඒකට ඔබ කටයුතු කිරීමේදී ඔබ එදිනදා ජීවිතයේ එදිනදා පැවැත්ම අරගෙන යනකොට සම්පජානකාරී බව ඔබේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. ඒ සම්පජානකාරී බවෙන් ඔබට තියෙන පළවෙනි සම්පජානකාරී බව තමයි සාර්ථක භාවය. ඒ කියන්නේ අර්ථ සහිත අනර්ථ සහිත භාවය පිළිබඳව ඒකෙන් ඇතිවන්නට පුළුවන් හොඳ ප්‍රතිඵල හෝ නරක ප්‍රතිඵල පිළිබඳව පූර්ව නිගමනයකට බැස ගැනීම පූර්ව නිගමනයකට පත්වීම තමයි සාර්ථක සම්පජන්‍යය කියලා කියන්නේ. ඊට පස්සේ සප්පාය සම්පජඤ්ඤ අසප්පාය සම්පජඤ්ඤ කියලා කියනවා. සප්පාය සම්පජඤ්ඤය කියලා කියනවා. අපි සප්පාය භාවය පිළිබඳව දන්නාකම. සප්පාය කියලා කියන්නේ අපිට ඒ සුදුසුයේ බව. එතකොට දැන් අපි යන තැන පිළිබඳව අපි ගත්තහම අපිට සප්පායදේ භූමිය අසප්පායද කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට මේ දේවල් තේරුම් ගැනීමේදී විවිධ කතා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකට එතනදී ඒකෝ කිර දහර බික්ක සාමණේරං ගහෙත්වා දන්ත කට්ටස්සාය ගතෝ. එක භික්ෂුන් වහන්සේ නමක් සාමණේර භික්ෂුවක් එක්ක දැහැටි දඬු පිණිස කැලේකට ගියා නැතිනම් දැහැටි දඬු ගැනීම පිණිස ගියා සාමණේර හාමුදුරුවොත් මග්ගා ඔක්කොම ඉස්සා මගින් බැහැරව ඉදිරියෙන් යනකොට අසුබන් දිස්වා යම් අසුබ නිමිත්තක් දැකලා මේකේ නිමිත්ත පරිග්‍රහණය කරලා උන්වහන්සේ කර්මස්ථානයක් ඒක නිමිති කරගෙන වඩන්න පටන් ගත්තා. ඒකට ඒක වඩනකොට මේ දිනු කරපු වැඩ වූ සිත් ඇති මේ වික්ෂුන් වහන්සේට මේ සාමණේර හාමුදුරුවන්ට ඒ අවස්ථාවේදීම සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයන්ට පත්වන්නට පුළුවන්කම ලැබුණා. උන්වහන්සේ තවදුරටත් ඒ කර්මස්ථානයේම වඩමින් ඉන්නකොට අර උන්වහන්සේ හා ගියපු අනෙක් වික්ෂුන් වහන්සේ සාමණේර භික්ෂුවට ආමන්ත්‍රණය කළා. සාමණේරයයි කියලා ආමන්ත්‍රණය කළා. එතකොට ආමන්ත්‍රණය කරනකොට මේ සාමණේර නමට මේක ඇහුණා මේ තරුණාංශයට. උන්වහන්සේ කල්පනා කරනවා මම මෙතෙක් කාලයකට පැවිදි වෙන දවසේ ඉඳලා වික්ෂුන්හන්සේ නමක් දෙපාරක් ආමන්ත්‍රණය කරනකන් ඉඳලා නෑ වැඩිහිටි වික්ෂුව. එනිසා මේක සුදුසු නැහැ මම නිහඬව සිටින්න කියලා උන්වහන්සේ අර වික්ෂුන්හන්සේට පිළිගදන් දීලා උන්වහන්සේ සමීපයට ගියා. ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා උන්වහන්සේට මේ ඒ වඩින්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. උන්වහන්සේ නැවත ඇවිල්ලා අර කර්මස්ථානය අරගෙන අරිහත් ඵලයටපත් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට සප්පාය භාවයේ පිළිබඳව තමන්ට සප්පාය දේ පිළිබඳව තමන්ට දැනීමක් තිබිය යුතුයි මෙන්න මේ ආකාරයට සප්පාය භාවයක් තියෙන්න ඕන කියලා. දැන් උන්වහන්සේ තමන්ගේ හිත පිළිබඳව බැලුව දෙපැත්තකින් උන්වහන්සේ අසුබ නිමිත්ත පිළිබඳවත් දැනගෙන ඒකේ මතු මාර්ගඵලයන්ට පත්වීම පිළිබඳවත් දැක්කා. ඒ වගේම උන්වහන්සේ පුරාගෙන ආපු ಗುಣධර්මයන් පිළිබඳවත් උන්වහන්සේගේ අවධානය යොමු වුණේ. එතකොට මේ ආකාරයට ඒ සුදුසු නොසුදුසු භාවය පිළිබඳව උපපරීක්ෂා කිරීම සප්පාය සම්පජඤ්ඤය කියලා කියනවා. එතකොට දැන් අපි ගත්තාම ලෙඩක් හැදුනොත් යම්කිසි රෝගයකට අපිට ඒකට තියෙනවා සප්පාය භෝජන, සප්පාය ඍතු මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ ලෙඩේට ලෙඩේ හොඳ කරගන්න හේතු වෙන භෝජනවල සප්පාය භෝජන කියලා කියනවා. ඊට අවශ්‍ය පරිසරයට කියනවා සප්පාය ඍතු කියලා. ඒකට මේ ආදී අපිට ඒකට සුදුසු දේවල් තියෙන්න ඕනේ. භාවනාවටත් අන්න ඒ වගේ සුදුසු දේවල් තියෙනවා. එතකොට ඔබ අරමුණු එක්ක ගැටෙන ගොඩාක් අරමුණු බහුල පරිසරයකට ගිහිල්ලා ඔබ සමත භාවනාවක් කරන්න එබඳු තැනකට වෙලා ඉඳගත්තා කියලා අර චිත්ත ඒකාග්‍රතාවය පුරා ගන්න විදිහක් නැහැ. ඇයි මේ භූමිය සප්පාය නැහැ. එතකොට සාදයකට ගිහිල්ලා භාවනාවට ඉඳගත්ත කියලා ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒතන කියන අසප්පායයි. එතකොට සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ දැන් ඔබ යන ගමන ඒක භාවනාවට සුදුසු දෙයක්ද නුසුදුසු දෙයක්ද කියලා ඔබට උපපරීක්ෂා කරන්නට පුළුවන් නම් නැවත ඔබට ඒක බලන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා සප්පාය සම්පජඤ්ඤය කියලා. සප්පාය. ඒක ගැළපෙනවා. ඒක වඩා සුදුසුයි කියලා ඔබ තීරණය කරගන්න. එහෙම නැත්නම් එතන අසප්පායයි. එතන නොසුදුසුයි. මම මේ පරිසරය මද හරවා ගන්න ඕනේ කියලා සප්පාය අසප්පාය භාවයේ පිළිබඳව ඔබ මානසිකාරයේ පවත්නවා. ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤයයි කියලා කියනකොට ගෝචරය පිළිබඳව දන්නාකම. ගෝචරය සහ අගෝචරය පිළිබඳව. ගෝචරය කියලා කියන්නේ තමන්ට සුදුසු භූමිය, තමන්ගේ මනස පිහිටවන්නට සුදුසු භූමිය. ඒ තමයි මේ කර්මස්ථාන භූමිය කියන එක. ඒක තමන්ට තියෙන ගෝචරය. කර්මස්ථානයෙන් බැහැරව මනස පවත්නවා කියලා කියන්නේ ඒක අගෝචරය. එතකොට මේ ගෝචරය සහ අගෝචරය පිළිබඳව සිහිනුවන පැවැත්වීම තමයි ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේ පිළිබඳව විග්‍රහ කරනකොට විග්‍රහ කරනවා හරති න පච්චාහරති ඒ වගේම න හරති න පච්චාහරති ඒ වගේම නහරති පච්චාහරති ඒ වගේම හරතිච පච්චාහරතිච කියලා ක්‍රම හතරක් පිළිබඳව නැතිනම් අවස්ථා හතරක් පිළිබඳව කෙනෙක් භාවනා කරන දැන් මේක වික්ෂණ මහන්සිය නමකට අදාළව තමයි පැහැදිලි කරන්නේ. හැබැයි ඔබටත් මේ කරුණ අදාළ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඔබේ ජීවිතේ ඔබ පවත්වන විදිහ අනුව ඔබ මේකෙන් අයිති වෙන්නේ කොයි තැනටද? ඔබ භාවනා කරනකොට කොයි ආකාරයකටද කරන්නේ කියන එක. දැන් වික්ෂණ මහන්සිය නමක් පින්දපාතේ වඩිනවා. උන්වහන්සේ හොඳට ගුණධර්ම පුරලා ඒකලේස වතාවක් ටික කරලා පාත්‍රය අරගෙන පින්ද පාතේ වඩිනවා හොඳට කර්මස්ථානය අභිමුඛ කරගෙන ඒකට හොඳට කමතහනෙන්ම පින්ද පින්දපාතේ වඩිනවා. ඒකට කමතහනෙන්ම පින්දපාතේ වඩිනකොට නහල දැන් කමතහනත් අරගෙන යන එක තමයි හරති කියලා කිව්වේ. කමතහනත් රැගෙන පින්දපාත යනවා. ඊට පස්සේ පින්දපාතේ ගිහිල්ලා මිනිස්සු 10 කිය උන්වහන්සේට දානමාන පූජා කරලා උන්වහන්සේ ඒ දේවල් පරිභෝජනය කරලා හෝ නැතිනම් දානේ රැගෙන හෝ නැවත උන්වහන්සේ වැඩ ඉන්න තැනට වඩිනවා. එතකොට ඒ වඩිනකොට උන්වහන්සේ අර ගමෙන් ගත්ත නිමිති අනුනිමිති අනුව Tamange හිත අරගෙන ගිහිල්ලා එහෙම නැතිනම් අය දායක කාරකාදීන් පිළිබඳව තමන්ගේ මනස පිහිටුවමින් උන්වහන්සේ නැවත වැඩම කිරීම සිද්ධ කරනවා. යනකොට අනේ හිත හොඳින් එකඟව අරගෙන ගියා. හැබැයි ආපහු එනකොට දැන් අර හිතේ එකඟ බව නැහැ. ඒකට කියනවා හරති න පච්චාහරති. ආපහු අරගෙන ආවේ නැහැ. කමතහන ගමේ දාලා ඉල්ල. එතකොට හරති අරගෙන ගියා කමතහන. දැන් අරගෙන ආවේ නැහැ. හරති න පච්චාහරති කිව්ව එක. ඒ වගේම ඇතම් කෙනෙක් ඉන්නවා නහරති පච්චාහරති. එයා යනකොට එන්නේ නැහැ දැන් සමහර වෙලාවට අධික කුසගින්නක් ඇවිල්ලා අධික කර්ම තේජ කර්මගේ තේජෝ දහත්ව නිසා උන්වහන්සේට දැඩි කුසගින්නක් දැනෙනකොට ඒ වේදනාව නිසා ඒ අපහසුතාවය නිසා හිත පවත්වන්න බෑ. හැබැයි උන්වහන්සේ ගිහිල්ලා කැඳක් හෝ ලැබිලා ඒ අසලකට ගිහිල්ලා මගක හෝ ඉඳලා ඒක වළඳලා දැන් ඒක සංසිඳනවා. අර වේදනාව සංසිඳිලා දැන් උන්වහන්සේ වැඩම කරනකොට තාමත් හොඳින් කර්මස්ථානයේ පිහිටවගෙන වඩිනවා. දැන් යනකොට කමතහන අරගෙන ගියේ නෑ. හැබැයි කමතහන එනකොට අරගෙන ආවා. ඒකට කියනවා න හරති පච්චාහර. හැබැයි ගෙන ගියේ නැහැ. හැබැයි අරගෙන ආවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා න හරති න පච්චාහරති. මෙහි මුලාවෙන් කටයුතු කරන කෙනෙක් යනකොටත් ඒක අරගෙන යන්නේ නැහැ. එනකොට අරගෙන ඒමකුත් නැහැ. ඒකට එහෙම පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා හරතිච පච්චාහරතිච සිහියෙන්ම කර්මස්ථානාභිමුඛවම එකනා පින්ඩපාතයට වඩිනවා. අපව වෙනකොටත් ඒ සිහිනුවන ඇතිවම වැඩම කරනවා. මේකට කියනවා හරතික පච්චාහස්තික. වැඩම කිරීම සහ අපසු වැඩම වීම සිහියෙන්ම සම්පජඤ්ඤයෙන් යුක්තව මේක सिद्ध කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමන්ගේ කර්මස්ථානය ආරක්ෂා කරගෙන ඊට අනුරූපී ලෙස තමන්ගේ සිත පවත්වා ගැනීමට කියනවා සම්පජඤ්ඤය කියලා. එතකොට ඒක ගෝචර සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ ආකාරයට සිත පවත්වා ගැනීම. Tamanta ගෝචරය වන ඒ කර්මස්ථානය අභිමුඛ කරගෙන කර්මස්ථානයේ සිත පිහිටවාගෙන ඒ දේ සිද්ධ කිරීම තමයි එහි ස්වභාවය. ඒකට සමහර වෙලාවට ගතපච්චාගතික වත පුරනවා කියලා කියන විචින්නහසේ. කියන ඇතන් විචින්නහසේල ගතපච්චාගතික වත පුරනවා. ගත කියලා කියන්නේ ගියා. පච්චාගත කියලා කියන්නේ ආපහු නැවත යනවා කියන්නේ. එතකොට මේ ඇවිල්ලා ආපහු යනවා. එන පින්ඩපාතය වඩිනකොට උන්වහන්සේ සිහියෙන්ම පිඬුසිඟා වඩිනවා. යම් තැනකදී කර්මස්ථානයේ ගිලිහුනොත් සිහිය නැති වුනොත් උන්වහන්සේ ආපහු ඉදිරියට වැඩම කළත් නැවත ආපහු ඇවිල්ලා අර සිහි නැති වෙච්ච තැන ඉඳලා උන්වහන්සේ නැවත වැඩම කිරීම සිද්ධ කරනවා. මේ විදිහට අර සිහිය කියන දේ නැතිවන්නට නොදී ආරක්ෂා කරගැනීමෙන් උන්වහන්සේගේ පැවැත්ම සිද්ධ කරනවා. එන්නතර දැන් මේ පැවැත්ම ඔබේ ජීවිතයේත් මේ ගෝචර සම්පජන්‍ය අවශ්‍යයි. ගෝචර සම්පජඤ්ඤය කියන එක සඳහා උපක්‍රම පාවිච්චි කළ යුතුයි. සමහර භික්ෂුන් වහන්සේලා කටේ වතුර පියාගෙන යනවා. සිහිය නැති වුණොත් මේක ගිලෙන්න පුළුවන්, තව කෙනෙක් එක්ක කතා කරන්න වෙන්න පුළුවන්. මේ මත්තමකින්වත් ප්‍රමාද වෙන්නේ නැහැ ගෝචර සම්පජඤ්ඤය කර්මස්ථානයේ සිහිවන්නට නිමිති තබා ගැනීම. එතකොට මේක මේ ගෝචර සම්පජඤ්ඤය ඔබටත් අදාළයි ඒ විදිහටම. එතකොට ඇතැම් විට ඔබ රැකියාවට යනකොට වෙන්න පුළුවන්, ඔබ කටයුතු කරනකොට වෙන්න පුළුවන්. මේ කර්මස්ථානයේ තුලම සිහිය පවත්වමින් ඒ දේ නැවත නැවත සිද්ධ කිරීම තමයි ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒකට ඔබ එදිනෙදා කටයුතු කිරීම පිළිබඳව කතා කරනකොට දැන් ඔබ ගමනක් යනකොට වෙන්න පුළුවන් ආපහු වෙනකොට වෙන්න පුළුවන් ඔබ බලන්න ඔබ හරපිට හරපි සහ පච්චාහරපි වෙනවා ඔබ නිවසට අවශ්‍ය බඩු ටික ගේන්න තැනකට යන්න පිටත් වෙනවා ඔබ කමතහන අරගෙන යන්න ඒ වගේම කමතහන දාලා ඉන්න ආපහු එකක් අරගෙන එන්න හරපි පච්චාහරපි එතකොට වැඩක් කරන්න පටන් ගන්නකොට ඒ වැඩේ කරන්න පටන් ගන්නකොට කමතහනෙන් පටන් ගන්නවා වගේම ඒක කමතහන තුළ ඉඳලා ඉවර කරන තැනට හිත පවත්වා ගන්න. ඒ වගේම ඔබ රැකියාවට පිටත් වෙනකොට කමතහනෙන් යන්න ආපහු එනකොට කමතහන අරගෙන එන්න. ඒ ඉන්නකම් ඔබට ඉඩ ලැබෙන වේලාවකදී කර්මස්ථානය තුළ සිහිය පවත්වන්න. මේකට කියනවා ගෝචර සම්පජඤ්ඤය කියලා. ඊට පස්සේ අසම්මෝහ සම්පජඤ්ඤය. මෙතනදී ප්‍රධානම දේ අපි මේ සම්පජඤ්ඤ පබ්බේදී කතා කරන අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක. අසම්මෝහ විදිහට සිහි මුලා වෙන්නේ නැති විදිහට අපි සිහි පැවැත්වීම තමයි අසම්මෝහ සම්පජඤ්ඤයයි කියලා කියන්නේ. කොහොමද මේ අසම්මෝහ සම්පජඤ්ඤය තුළ අපි මේ සිහි පැවැත්වීම සිද්ධ කරන්නේ? එතකොට අසම්මෝහ සම්පජඤ්ඤය තුළ සිහි පැවැත්වීම සිද්ධ කරනවා කියනකොට දැන් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. අභික්ඛන්තේ කියලා කියනවා ඉදිරියට යනවා කියන එක පටික්කන්තය කියලා කියනවා නැවත පෙරලා ආපසු එනවා කියන එක. ඉදිරියට යනකොට ආපසු වෙනකොට ඒ පිළිබඳව සම්පජානකාරී කාරීව ඒ දේ सिद्ध කරනවා. සම්පජාන භවෙන් යුක්තව මනා නුවණින් යුක්තව ඒ ඉදිරියට යෑම සහ ආපසු නැවත පෙරලා එන සිදු කරනු ලබනවා. මේක තමයි සම්පජානකාරී භාවය කියලා කියන්නේ. එතකොට මේ සම්පජානකාරී බව කොහොමද අපි ජීවිතේ පුරුදු කරන්නේ? සම්පජානකාරී බව කොහොමද අපි ජීවිතේ කියලා ඇති කරගනු ලබන්නේ? පින්තුනේ සම්පජානකාරී බව අපි ඇති කරගන්නේ අපේ ජීවිතය තුළ ඒක ඉතාමත් නුවණ ඇතිව නුවණ දියුණු වෙන විදිහට අර ඉරියාපතේ තුළ කතා කළා වගේම අපි සම්පජානකාරී භාවය සිදු කරනු ලබනවා. එතකොට මේ සම්පජානකාරී බවට අර අපි කතා කරපු සාත්තක සප්පාය ඒ වගේම ගෝචර කියන මේ සම්පජඤ්ඤයත් අවශ්‍ය වෙනවා. මෙතනදී අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ එතන නොමුලා සිහි ඇති භාවයේ පිණිස පවත්වනු ලබන විපස්සනා මානසිකාරය කියන්නේ. එතකොට දැන් අපිට ඉදිරියට යනකොට අපසු නැවත පෙරලා එනකොට අපේ හිතේ පවතින දේ තමයි මේ සත්වයේක මේ පුද්ගලයෙක් කියලා ඇති කරගත්ත මේ දෘෂ්ටිය අපිට වැස ගන්නවා. ඒ කියන්නේ ඉරියව් පැවැත්ම තුළ අපිට මේ කෙනෙක් පුද්ගලයෙක් ඉදිරියට යනවා පුද්ගලයෙක් නැවත ආපසු පෙරලා එනවා කියන මේ සත්පුද්ගල දෘෂ්ටිය තමයි අපිට තියෙන්නේ. නැතිනම් ආත්ම දෘෂ්ටියක් මේ තුළ පවතිනවා. මෙන්න මේ ආත්ම දෘෂ්ටිය දුර වෙන විදිහට අපි මානසිකාරය කරන්නට පටන් ගන්නවා. දැන් ඔබ සක්මන් කරනකොට මේක ප්‍රායෝගිකව ඔබට පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පුද්ගලයෙක් යනවා පුද්ගලයෙක් එනවා කියලා කියනකොට මේ ඇතුළත සිදුවන මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒක අපි වැඩිදුර පැහැදිලි කරන්නේ අර ඉරියාපතේ කියලා අපි ඒක පැහැදිලි කළා සදස්සියේ මානසිකාරය පිළිබඳව කය කෙරෙහි නැමිලා කය පිළිබඳව මානසිකාරයේ පවස්නවා. මේ කයට යෑමීම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට හුදෙක්ම මේ යෑමීම කරන්නේ කවුද? මේ යෑමීම කියන දේ කරන්න පුද්ගලයෙක් කියලා කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නැහැ. සිතින් උපද්දන්නේ හුදෙක්ම සිතුවිලි මාත්‍රයක් විතරයි. හිතට යෑමක් වීමක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අර චිත්තකිරිය වායෝ ධාතුවක් උපදිනකොට අන්න ඒ වේගයෙන් ඒ බලය නිසා මේ කකුල ඉදිරියට තැබීමක්, කය ඉදිරියට නැමීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක සිද්ධ කරන්නේ මොකකින්ද? අර සිතුවිල්ලක් උපද්දනකොට මේ කය අසුරු කරගෙන තබන වාතයේහි තදවීම නිසා ඒ ක්‍රියාත්මක වීම තියෙනවා. ඒත් ඒක සත්වයක් සිදු කරන දෙයක්, පුද්ගලයෙක් සිදු කරන දෙයක් එහෙම නෙමෙයි. හුදු ධර්මතා මාත්‍රයක පැවැත්මක් නේද? කියන මෙන්න මේ ආකාරයට මේ තැනක අර කෙනෙක් ඇවිදිනවා කියන අදහස දුර වෙන විදිහට හොඳ නුවණ පවත්නවා මානසිකාරයේ පවත්නවා මෙන්න මේකට කියනවා අපි අභික්කන්තේ පටික්කන්තේ සම්පජාන කාර්යය හොති කියලා. එතකොට අපි ඉදිරියට යනකොට ආපසු වෙනකොට එහෙම නැතිනම් අපි එහෙට මෙහෙට යනකොට කියලා අපි සරලව කියන්නේ අපි හොඳට මේ සිහිය පවත්නවා මෙතන තියෙන අනාත්ම ධර්මයක් කියලා. ඒකට හොඳට තේරුම් ගන්න මේ භාවනාව සිද්ධ කරනකොට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ මානසිකාර්යය පවත්වන අවස්ථාව අනිත් එක තමයි ඔබ නුවණ පවත්වන අවස්ථාව කියන්නේ. මානසිකාර්යය පවත්වන අවස්ථාව කියලා කියන්නේ මේ භාවනාව පිළිබඳව ඔබ හොඳට සිහියෙන් මනස පවත්වාගෙන පසු වෙනවා. භාවනාව පිළිබඳව ඔබ හොඳට සිහියෙන් මානසිකාර්යය පවත්වාගෙන පසු වෙනවා. කොහොමද මානසිකාර්යය පවත්වාගෙන පසු වෙන්නේ? භාවනාව පිළිබඳවම අර අපි කතා කරපු විදිහට අනාත්ම ධර්මය ප්‍රකට වෙන විදිහට මේ හිතක් හටගෙන නිරුද්ධ වෙන විදිහක් ඊට පස්සේ මේ සිත ඇසුරු කරගත්ත කයේ චිත්තකිරිය වායෝ ධාතුව නිසා මේ ඇවිදීමක් පේනවා කියන මේ ස්වභාවය පිළිබඳව අනාත්ම ධර්මයේ ප්‍රකට වෙන විදිහට මානසිකාරයේ පවත්නවා. ඒතකොට කනබොන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු කයට ඇවිදින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒකට ඉදිරියට යනවා ආපසු වෙනවා කියන දේ सिद्ध කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒක හිතට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක්ුත් නෙමෙයි. එහෙමනම් සිතින් කරන්නේ සිතුවිල්ලක් ඉපදවීම පමණයි. දැන් යන්න ඕනේ කියලා කෙනෙකුට යන්න තැනක් සිහිපත් වෙනවා. එතකොට ඒක හුදෙක්ම ඔහුගේ මනසේ ඇතිවෙච්ච සිතුවිලි මාත්‍රයක් නැතිනම් සිතක් පමණයි. ඊට පස්සේ අත කකුල ඔසවනවායයි කියලා ඔහුට එතන උපදින්නේ සිතක්. එතකොට සිත ඉපදුනා කියලා කකුල එස වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි අර සිතෙන් සිතක් ඇති වෙනකොට ඒ සිත හා ප්‍රතිබද්ධ විඤ්ඤාප්ති රූප උපදිනවා. විඤ්ඤාප්ති රූපයන් ඒ කයෙහි උපදිනකොට ඒ විඤ්ඤාප්ති රූපයන්ගෙන් වසවන ලද නැතිනම් ඒ මෙහෙවන ලද වායෝ ධාතුව නිසා අපිට මේ කයෙහි එසවීමක් ලැබීමක් වෙනවා. එතකොට මේක සම්පූර්ණම යාන්ත්‍රික ක්‍රියාවලියක් වගේ හරියට. මේක පුද්ගලයෙකු විසින් සිදු කරන්නක් නෙමේ හුදෙක්ම මේ මේ ධර්මයන්ගේ එකට යෙදීම නිසා සිද්ධ වෙන දෙයක්. මේක එකකට පමණක් මේ යෑම කියන ක්‍රියාව හඳුන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙන්න මේ ධර්මයන්ගේ සිදුවන ක්‍රියාකාරකමක් කියලා මෙතන හොඳ සිහියෙන් අපි මේ දේ දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. එතකොට අපි ඒකට කියනවා අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පජානකාරී හොති කියලා අපි මේකේ කරන්නේ මානසිකාර්යය පවත්නවා කියන එක. එතකොට මෙහෙම මේ මානසිකාරයේ ප්‍රගුණ කරනකොට ප්‍රගුණ කරනකොට අපිට මෙතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක නුවණක්. ඒක නුවණක්. මේ දෙක හොඳින් වෙන් කරගන්න. ඔබ හිතමින් හිතමින් එක එක පర్యాయයන්ගෙන් හිතමින් මේ කය අනාත්මයි කියලා හිතනවා, කන බොන ආහාරය ගැන හිතනවා, හිතෙහි ක්‍රියාකාරීත්වය හිතනවා, හිත කයට බැසගෙන පවතින කම නිසා මේ කයෙහි එසවීම, කකුල තැබීම ආදී දේවල් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ක්‍රියාකාරීත්වයක් තේන තැනක දැන් ඔබ මේකේ කරුණු තේරුම් ගැනීම සඳහා මේ පවත්වන්නේ මානසිකාරය. එතකොට මානසිකාරයේ පවත්වන්නේ ඇයි? මානසිකාරයේ පවත්වන්නේ පින්නතුනේ මෙතන ඔබ නුවණක් උපදින විදිහට තමයි මේ මානසිකාරයේ පවත්වනු ලබන්නේ. එතකොට ඒ නුවණ එතන ඉපදුනාට පස්සේ තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ අර නුවණින් මේ දේවල් දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ දැන් හැම වෙලාවකදීම හිත හිත ඉන්න කියලා කියනවා නෙමෙයි. අර හිතීම තුළ ඔබට ඇත්තටම මේ අනාත්ම ධර්මයක පැවැත්මක් මේ පුද්ගලයෙක් නෙමෙයි කියන නුවණ ඇති වුනහම ඔබ අර යනකොට එනකොට හැම දෙය දිහා මේ නුවණින් ඒ ඒ ක්‍රියාව දිහා බලාගෙන ඉන්න තුරු දෙන්නේ. ආපහු නෑ මම යනවා තව කෙනෙක් යනවා කියලා පේනකොට ඔබ ආපහු අර මානසිකාරයට හිත තියන්නේ. මානසිකාරය දුර්වල වෙනකොට තමයි නුවණ පැවැත්මන තියෙන්නේ. ඒකට ආපහු මානසිකාරයෙන් අල්ලලා දෙන්නේ. මානසිකාරයට ආපහු නුවණ උපදිනකොට දැන් නුවණ භාවිත කරන්න පටන් ගන්නවා. මේ විදිහට විтин විට නුවණක් මානසිකාරයක් විтин විට වඩනකොට මේක ප්‍රායෝගිකව ඉතාම ඉක්මනින් දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ආලෝකිතේ මේ අපිට පුළුවන්කම තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ඉදිරියට යනකොට ආපසු වෙනකොට ඒ පිළිබඳව සිහි නුවණ පවත්වන්නට. ඒ වගේම ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියලා කියන්නේ අපි දෙපස බලනකොට ආලෝකණය කරනකොට විලෝකණය කරනකොට දිශා අනුදිශා වශයෙන් අපි බලනකොට ඒ පිළිබඳව අපි නොමුලා වූ සිහිය ඇතුව වාසය කිරීම කියන එක. එතකොට ආලෝකිතේ විලෝකිතේ කියනකොට දැන් අපි එතනදිත් අර සාත්තක සප්පාය ගෝචර මේ සම්පජඤ්ඤයන් පිළිබඳව අපිට අදාළ වෙනවා. එතකොට මෙතනදී අසම්මෝහ සම්පජඤ්ඤය තමයි අපි මුල් කරගන්නේ. මොකද්ද අසම්මෝහ සම්පජඤ්ඤය කියලා මෙතනදි කියන්නේ? අසම්මෝහ සම්පජඤ්ඤයයි කියලා කියන්නේ මෙතන සිහි මුලා නොවන විදිහට අපි මෙතන සිහිය පැවැත්වීම කියන එක. ඒක තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියන ස්වභාවය. සිහිය මුලා වෙන්නේ නැති විදිහට අපි මෙතන පවත්වන එක. එතකොට ඒක අර ආත්ම සංඥාව දුර වෙන විදිහට. මම බලනවා පුද්ගලයෙක් දෙපස බලනවා මේ ආදී විදිහට පේන වැරදි දැකීම ඉවත් වෙලා යන විදිහට ඒ පිළිබඳව බලනවා. දැන් මම රූප දකින්න කියලා කෙනෙකුට හිතෙන්නේ ඒ රූප දැකීම පිළිබඳව එයාට තියෙන එතන සිදුවන යථාර්ථය පිළිබඳව දන්නේ නැතිකම නිසා. ඒ හින්දා එයා රූපේ පේන තැනක සිහිය පවත්වන්න පටන් ගන්නවා. ඇහැට රූපේ පේන තැනක එයා හොඳ නුවණින් වාසය කරන්න පටන් ගන්නවා. කොහොමද? ඇහැට රූපේ පේන තැනක අර සිද්ධ වෙන යථාර්ථය අපි හැම වෙලාවකදීම කතා කරනවා. ඇහැට පේන්නේ හුදෙක්ම වර්ණ රූප මාත්‍රයක් විතරයි වර්ණ රූපයක් ඇහැට පේන තැනක අපි මනසින් ඒ පිළිබඳව හිතලා දැනගන්න දේ ඒක මනෝමය සිද්ධියක් ඒ වගේම ඒ දැනගන්න දේ රූපෙටයි නෑ බහැර රූපෙටයි නෑ එතකොට අපි දැනගත්ත දේ වෙනම දෙයක් දැකපු දේ වෙනම දෙයක් කියලා මේ ආදී මේ දකින සිදුවීම සහ දැනගන්න දේ අතර තියෙන වෙනස්කම පිළිබඳව අපි නිරන්තරයෙන්ම කතා කරනවා එතකොට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියනකොට ඔබ දෙපස බලනකොට මේ වටපිට බැලීමේදී ඔබේ අරමුණු බවට පත් වෙන තැන්වල ඔබට මේ නුවණ තියෙන්න ඕනේ. ඒක දැන් හොඳට අර අපි ගොඩක් අවස්ථාවලදී මේ ගැන කතා කරන නිසා මම අවස්ථාවක් කරගන්නේ මේ කරුණ කතා කරන්න. මොකද අපි ගොඩක් දේශනාවලදී නිරන්තරයෙන්ම කතා බහට ලක් කරන දෙයක් තමයි කොහොමද මේ ආයතන ධර්මයන්ගේ සිදුවන ක්‍රියාකාරීත්වය ඇහැට රූපයක් ගැටුනහම අපි ගැටුණු තැනක චක්කු විඥාන සිතෙන් මේක දැනගන්න හැටි, මනෝ දහස සිතෙන් මේක ඔසවා තබන හැටි, මනෝ විඥාන දහස සිත් වලින් ඒක දැනගන්න හැටි, කර්ම මනෝ විඥාන දහස සිත් වලින් මේක ඒ පිළිබඳව ව්‍යවස්ථාපනය කරලා ඒ අරමුණ පිළිබඳව දැනගන්න ආකාරය පිළිබඳව අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරනවා. අන්න ඒ නිසා මෙතනදී ඒක විශේෂයෙන්ම අදාළ කරගන්නේ නැහැ නැවත පැහැදිලි කරන්නට. ඔබට පුළුවන් ඒ අනුසාරයෙන් ඒ කරුණු තේරුම් ගන්නට සහ මම හිතනවා භවනා වැඩසටහනක් සමග එකතු වෙන බොහෝ දෙනෙක් ඒ කරුණු කාරණා පිළිබඳව අවබෝධයක් තියෙනයි කියලා. ඉතින් ඒ නිසා ඔබට අර අපි ඒ රූපේ තේන තැනක තියෙන යථාර්ථය පිළිබඳව දකින විදර්ශනා මානසිකාරය හැම වෙලාවකදීම මානසිකාරයක් විදිහට පවත්වන්නට ඕන. එතකොට නුවණක් විදිහට ඔබට පුළුවන් දෙපස බලනකොට වටපිට බලනකොට ඒ දැක්ම ඇතුව නුවණ ඇතුව ඒ දේ දිහා බලන්න. එතකොට එතනදී ප්‍රධාන වශයෙන්ම අපි පැහැදිලි කරගන්නේ කරුණු දෙකක්. එකක් මානසිකාරය අනිත් එක නුවණ. එතකොට මේ මානසිකාරය කියන එක නුවණ අඩු වෙනකොට නැවත නැවත පවත්නවා. නැවත නැවත නුවණ උපදවනවා. නුවණින් අපි දෙපස බලන තැනක පවා අර සත්පුද්ගල ආත්ම සංඥාව ගොඩ නොනැගෙන විදිහට මේ හුදෙක්ම ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියන මේ දැනුම නුවණ අපිට පවතින විදිහට අපි ඒ පිළිබඳව මනසිකාරය පවත්නවා. තේන තැන්වලදී ඒ නුවණ භාවිත කරමින් ඒ නුවණ හරහා ඒ ධර්මයන් විශ්ලේෂණය කරගන්නට පෙළඹෙනවා. මෙන්න මේ ආකාරයට අපිට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හේති අපි දෙකස බලනකොට සම්පජානකාරී වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සම්මිඤ්ඤිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති අතපය අකුලනකොට අතපය දිගාරිනකොට ඒ පිළිබඳව සම්පජානකාරී වෙනවා. එතකොට ඒ සම්පජානකාරී බවට කතා කිරීමේදී අර සතර මේ සම්පජඤ්ඤයම ඔබට අදාළ කරගන්න ඕනේ සාස්ත්‍රක සප්පාය ගෝචර මේ අසම්මෝහ කියන මේ සම්පජඤ්ඤ හතරම අදාළයි. එතකොට අසම්මෝහ සම්පජඤ්ඤයට අදාළව අතපය දිගාරිනකොට අර සත්පුද්ගල ආත්ම භාවයක් නොවන ආකාරයට ඒක මම පුද්ගලයෙක්ගේ අතපය දිගැරීමක් කියලා පේන්නේ නැති විදිහට ඔබේ මානසිකාරය ඔබ හොඳින් පවත්වන්නට පුරුදු වීම හිත ප්‍රගුණ කිරීම කියන දේ සිදු සිදු කළ යුතුයි. එතකොට ඒ ආකාරයට එහි පැවැත්ම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ කනකොට බොනකොට ඒ වගේම වෙන කැවිලි ආදී දේවල් ගන්නකොට වෙන දේවල් පානය කිරීම සිද්ධ කරනකොට ඒ කියන්නේ අසිතේ පීතේ සාහිත්‍යයේ කාදිතේ සම්පජාන කාදිතේ සාහිත්‍යයේ සම්පජානකාරී හොති කියනකොට අපි ඒ වගේ දේවල් පිළිබඳව සම්පජානකාරීව වාසය කරනවා. ඒ කියන්නේ අපි කන බොනකොට ආහාර පාන ගන්නකොට මේ තැන්වල සිහිනුවන පවත්වනවර හතර ආකාරයකින්. ඉන්නතනේ මේක මේ භාවනාවට අත්‍යන්තයෙන්ම උපකාර වෙන භාවනාවට අත්‍යන්තයෙන්ම අවශ්‍ය වෙන ධර්මතා ටිකක්. භාවනාවට අනිවාර්යයෙන්ම ඒකාන්ත ලෙසම අපිට උපකාර වන කොටස් ටිකක්. මේ ටික අතහැරලා අපිට භාවනා කරනවා කියන දේ කරා කියලා සාර්ථක වෙන්නේ නැහැ. අපි එදිනදා ජීවිතය තුළ මේක පාවිච්චි වෙන්නම අවශ්‍යයි. එතකොට දැන් මේ කියන්නේ බලන්න සම්පජඤ්ඤය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. සම්පූර්ණම සමස්තයක් විදිහට ගත්තාම අපේ මුළු ජීවිතේම මේක ඇතුළේ තියෙනවා. අපේ මුළු ජීවිතේම තියෙනවා. එතකොට මේ සම්පජඤ්ඤය කියන එක ඇතුලේ මේ හැමතැනකම නුවණින් මේක කරනවා කියන එක. සතිය සහ සම්පජඤ්ඤය කියන මේ දෙක තමයි කෙටියෙන්ම කිව්වොත් මුළු මාර්ග භාවනාවම කියලා කියන්න පුළුවන්. සිහිය සහ නුවණ කියන්නේ. එතකොට මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ. එතකොට එයා නුවණින් මේ දේවල් දකිනවා. එතකොට අපි කනකොට බොනකොට ආහාර පාන ගන්නකොට මේ තැන්වල නුවණ පවත්නවා. ඒ වගේම මේ ඇඳුම් පැළඳුම් අඳිනකොට අපි ඒ පිළිබඳ සිහිනුවණින් ඇඳුම් පැළඳුම් අඳිනවා. ඒකට දෙපැත්තකින් මේ කරුණු කතා කරන්නේ. මොකද දෙපැත්තකින් කරුණු කතා කරන්නේ. එකක් කුසලයේ අකුසලයේ පැත්තෙන් කතා කරනවා. දැන් බලන්න සම්පජඤ්ඤ දෙක පළවෙනි දෙක සාත්තක සප්පාය සම්පජඤ්ඤ දෙක. කුසලයේ අකුසලයේ Tamanට සුදුසු නුසුදුසු භාවය පිළිබඳව තමයි ඒකෙදි හැම වෙලාවකදීම බලන්නේ. ඒකට ඒක Taman කනබොන දේ, Taman යන එන ගමම් බිමන්, එතකොට තමන් අඳින පළඳින දේවල් ඊට පස්සේ යටත් පිරිසින් වැසිකිළියට ගැසිකිළියට ගියත් ඒ පිළිබඳව පවා සිහිය කියන එක නුවණ කියන එක තමන්ට තියෙනවා. ඊට පස්සේ තමන්ගේ කර්මස්ථානය සහ විපස්සනා මානසිකාර්ය අතහැරෙන්නේ නැති විදිහට අනිත් එක තියෙනවා. දැන් අකුසලයක් වෙන්නේ නැති විදිහට එක පැත්තකින් හිත රකින්නවා අනිත් පැත්තෙන් විපස්සනා මානසිකාරයේ පැත්තෙන් තමන් උත්තරීතර තත්යකට පත් වීම සඳහා හේතු වෙනවා. මොකද්ද? ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය පැත්තෙන් Tamanta ඒ මනස විපස්සනා පැත්තකට ඔසවා තැබීම සිදු කරනු ලබනවා. මෙන්න මේ ආකාරයට අපිට මෙතනදී ආකාර හතරකට අපේ සිහි පැවැත්ම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට ඔබේ එදිනදා ජීවිත පැවැත්ම කියන එක මේ ඇඳුම් පැළඳුම් අඳිනකොට, කනකොට, බොනකොට, ආහාර පාන ගන්නකොට, ඊට පස්සේ ඊට අමතරව වැසිකිලි කැසිකිලි යනකොට පවා ඒ පිළිබඳව පවා සිහිනුවන ඇතිව ඒ දේ සිද්ධ කරන මට්ටමට ඔබට සිහිනුවන හොඳින් පිහිටා සිටින තැනක් තියෙන්නට අවශ්‍යයි. ඒකට මේ භාවනා කරනකොට පින්නතුනේ මෙන්න මේ ආකාරයට යන සිහියක් සහ නුවණක් තිබුණොත් විතරයි මේ භාවනාවේ අර්ථය සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාවක් සිද්ධ කරන කෙනෙකුට සතිපට්ඨානයේ වඩන කෙනෙකුට උපරිමය අවුරුදු 7කුත් අවමය දවස් 7කුත් විදිහට මාර්ගඵලය සඳහා අපවීමක් සිදු කරනු ලබන්නේ මෙන්න මේ ආකාරයට තමන්ගේ ජීවිත පැවැත්ම තුළ කෙනෙක් අනවතර සිහියක් පවත්වනවා නම් පින්නතුනි ඒ එයම හේතුවක් ඔහුට මාර්ගඵල අධිගම සාක්ෂාත් කර ගැනීමට එනිසා මේ මේ කරුණු ටික භාවනාවක් වඩන කෙනෙකුට ඊටාම වැදගත් මේ සම්පජඤ්ඤ භාවනාව ඊටාම වැදගත් ඒ නිසා සම්පජඤ්ඤය කියන එක ඔබේ ජීවිතේ පුරුදු කරන්න ඔබේ ජීවිතේ ප්‍රගුණ කරන තැනක් බවට පත් කරගන්න මොකද ඒ සම්පජඤ්ඤය කියන එක ගෙනල්ලා දෙන්න පුළුවන් මහත්ම අර්ථය සිදු කරනු ලබන උත්තරීතරම භාවනාවක් හැටියට බලන්න දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති තමන්ගේ කය අනුවත් බලනවා අනුන්ගේ කය අනුවත් බලනවා ආධ්‍යාත්මික කලින් කලට ආධ්‍යාත්මික සහ බාහිර කය අනුවත් බලනවා මෙන්න මේ විදිහට හුදෙක්ම සත්‍යයේ පුද්ගලයෙක් නොවූ ධාතු මාත්‍රක වූ අනාත්ම ධර්මයක් වූ කය පමණක් ඇත්තේය කියන සිහිනුවන ගොඩ නැගෙන විදිහට එයා මේ මානසිකාරය පවත්වනු ලබනවා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ ඔබට මේ සම්පජඤ්ඤ භාවනාව සිද්ධ කරන්නට ප්‍රායෝගිකව පුළුවන්කම තියෙනවා පුරුදු පුහුණු කරන්නට. එතකොට මේක අර ඉරියාපත පබ්බයත් එක්කම එක සමානව යන දෙයක්. මොකද මේ ටිකත් ඉරියව් පැවැත්මට අදාළයි. ඊට අනු අමතරව සෑම ක්‍රියාකාරකමක් තුළම ඔබ නුවණ පවත්වන්නේ කොහොමද කියන එක තමයි මේකේ වැඩි වශයෙන් අවධානය යොමු කිරීම සිදු කරනු ලබන්නේ. ඉතින් මේ භාවනා දෙකටම අදාළව අපි ඉදිරි වැඩසටහන් ඔස්සේ සාකච්ඡා කරමු. කොහොමද අපි ප්‍රායෝගිකව ඇති වෙන ප්‍රශ්න ගැටලු කොහොමද කියන දේ සහ මේකේ විපස්සනාව පැත්ත ප්‍රායෝගිකව තවදුරටත් තහවුරු කරගන්නේ කොහොමද කියන එක ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡාවත් සමග සිද්ධ කරමු. ඔබ ප්‍රධාන වශයෙන්ම මේ කියපු භාවනාව ප්‍රායෝගික වශයෙන් ටිකක් පුරුදු කරන්න උත්සාහවත් වෙන්න. දවසේ වැඩි කාලයක් මේ සඳහා වෙන් කරගෙන. ඒකට කාලයක් වෙන් කරගෙන කියන්නේ අනික් කටු වලින් කටයුතු වලින් බැහැර වෙලා කියන එක නෙමෙයි. අනික් කටයුතු සිදු කිරීමේදී. ඔබ පුළුවන් නම් පැයෙන් පැය සටහනක් වார்த்தාවක් ලබා ගන්න. වඩා පහසුම ක්‍රමයක්. එතකොට මේ පැයෙන් පැය මේ වාර්තාවක් සබා ගත්තාම ඔබ දවසේ කොච්චර ප්‍රමාණයක් ඔබ සිහියෙන් කටයුතු කරලා තියනවද? එහෙම නැතිනම් ඔබ අසිහියෙන් කටයුතු කරපු කාලය කොච්චරද කියන එක දවසින් දවස ඔබේ දියුණුව පිළිබඳව ඔබටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔස්සේ ඔබේ මනස කොතෙක් කෙතෙක් දුරට දියුණු වෙනවද ධර්මයේ තුල කියන එක පිළිබඳවත් ඔබට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ කරුණු පිළිබඳව ප්‍රායෝගිකව භාවිතය ඉතාම වැදගත්. ඒ භාවිතය තුළින් ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරමු. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම මේ සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්න තියෙනවා. ඒ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් ඒ අපට අර්ථින් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුකනිෂ්ඨ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදීනකින් අනුමෝදන් ලබත්වා දෙවියන් තමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුකනිෂ්ඨම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම පෙරවන් සම්මානයි